වර්තමාන ඊනියා යහපාන ආණ්ඩුව පිහිටුවීමට උදව් කළමුවාදී ගිවිසුම් මේ අත්සකම ඇති කරා ගිවිසුම තමයි රට බෙදීම. එහෙම නැත්නම් ඊළමට ළඟා වීමට අවශ්‍ය මඟ හදා ගැනීම. දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න යන්නේ මෙන්න මේ සඳහා වෙන කිසිම හේතුවක් නැහැ මෙතන. මොකද පවතින ආණ්ඩුක මේ ව්‍යවස්ථාවේ අනුල්ලංඝනීය ව්‍යවස්ථා ඡේද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් තමයි වෙනස් කරගන්න වෙන්නේ මේක කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ මේ ආණ්ඩුවට ඒ නිසා ඒකීය භාවය කියන මේ ව්‍යවස්ථාව නැති කරලා රටේ ඒකීය භාවය නැති කරලා බෙදුම් මාතයට මග හදන ව්‍යවස්ථාවක් හැදීමට තමයි මේ කොලේ වහලා ගහන මේ සූදුවට මේගොල්ලෝ අත ගහලා තියෙන්නේ. ඒ නිසා අපේ පාර්ලිමේන්තුවේ රටට හිත ඇති ඒකාබද්ධ විපක්ෂය විතරක් නෙමෙයි. මේ ආණ්ඩුවට එකතු වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය තව කල්පනා කරන්න ඕන අපි රට බෙදනවට කැමති වෙනවද එකඟ වෙනවද එහෙම නැත්නම් අපි රට බෙදන්න විරුද්ධ වෙනවද කියලා ඒ කාරණේ හිතන්න හිතන්න වෙනවා ඒ නිසා 225 മന്ത്രിවරු සම්බන්ධ කරගෙන මේ ව්‍යවස්ථාවක් හදනවා කියලා ලෝකෙට පෙන්නලා මේ උත්සාහ දරන්නේ ඔන්න දැන් කවුරුත් එකඟ වෙලා තියෙනවා කියලා අන්තිමේදී මේ බෙදුම් වාදීන් සතුටු කරන බෙදුම් වාදයට මග හදන ව්‍යවස්ථාවක් හදන්නයි මේගොල්ලෝ මේ සූදානම අපට ඒක තේරෙනවා මේ යන විදියෙන් අපට හොඳට තේරෙනවා ඒ නිසා අපි කියන්නේ මේ മന്ത്രിවරුන්ට මේ පාප කර්මයට අත ගහන්න එපා රට බෙදෙන බෙදුම් වාදයට උඩගඩි දෙන මේ ව්‍යවස්ථා සම්පාදනය කිරීමට අපේ රටට හිත ඇති മന്ത്രിවරුන් උනා මේ පාප කර්මයට අත ගහන්න එපා කියලා අපි කෙලින්ම කියා හිටිනවා. ඒ වගේම දැන් රෙජිනල් කුරේ කියන මේ පුද්ගලයා ඒ කියන්නේ බෙදුම්වාදී අදහස් තියෙන එක්කෙනා ආණ්ඩුකාරය කළා උතුරේ. ඊළඟට මේ අවසන් සටනේ මහා ක්‍රියාධාර ක්‍රියාදාමයක් ඉෂ්ට කළ චාලි ගාලගේ ඒ රණවිරුවා අයින් කරලා වෙනත් කෙනෙක් එතෙන්ට දාන්න යනවා. දැන් දැම්මා. මේමයින් මොකද්ද අපිට පෙන්වුම් කරන්නේ? මේමයින් පෙන්වුම් කරන්නේ මේ බෙදුම් වාදයට හිතකර අය උතුරට ගාල් කරනවා. උතුරේ ඉන්න බෙදුම් වාදයට එරෙහිවන සාමාන්‍ය ජනතාවගේ හිත් දිනාගෙන ඉන්න. ඒ කියන්නේ දෙමළ මුස්ලිම් ජනතාවගේ පවා හිත් දිනාගත්ත කෙනෙක් තමයි චාලි කියන්නේ. චාලි ගාල්ලගේ. එහෙම අය අයින් කරලා මේ බෙදුම් වාදයට හිතරක බෙදුම් වාදී දේශපාලකයන්ට අවශ්‍ය විදිහය තමයි දැන් උතුරට ගාල් කරන්න යන්නේ. මේ සියල්ලෙන්ම පේන්නේ අර දන්නවනේ ගුණා හැරෙනකොට දන්නවා පොල් පැලේ කන්නයි කියලා. ඒ වගේ තමයි මේගොල්ලෝ මේ හැරෙන්නේ මේ බෙදුම් වාදයට මග හදන්නමයි වෙනත් කිසිවක් කිසිවක් සඳහා නෙමෙයි. ඊළඟට බන්ධනාගාරයේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාසින අපේ හාමුදුරුවෝ බොයදා බණ කියන්න ගියා. බණ කියන්න ගියේ වෙන මොකක්වත් නෙවෙයි බණ නැවැත්තුවා. සුද්ධවත් කරපු නැති වැඩක්. මහා පාදර වැඩක්. බණ කියද්දී විනාඩි 10ක් විතර කෙනෙකුට බණ නැවැත්තුවා. දැන් කියනවා එහෙම එකක් කලේ නැහැ කියලා බොරුත් කියනවා. ඒ පාහර වැඩේ කරලා බොරුත් කියන්නේ යනවා. ඒ නිසා මේ වගේ දේවල් මේ යහපාලන ආණ්ඩුවේ කියන නමක් දාගෙන කරන්නේ මහ ජරා වැඩ. මේවා අපි නවත්තන්න ඕනේ. ජනතා පරමාධිපත්‍යයේ ශක්තිමත් කරලා මේ කාලකන්ණි ආණ්ඩුව වෙනස් කරන්න නැතුව මේ රට රකින්න බෑ කියන එකයි කියන්න වෙන්නේ බොහොම ස්තුතියි